හොඳයි. ඊළඟට අශාන් මහත්මයා අතුරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අතුරුවන් සරණයි. අ ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ මම මේ අපි දැන් අවශ්‍යතාවය වෙනුවෙන් අපි දීර්ඝ කාලයක් පුරාවට මේ අර මහන්සියලා දේවල් දේවල් ලබා ලබා ගන්න මේ ගොඩක් උත්සාහ කරලා මේ අවසාන අවස්ථාවේදී මට මානසික මේ කියන්නේ මට එනවා හැඟීමක් ස්වාමීන් වහන්සේ මේ අර කියන්නේ ඒක ඒ දැන් ලබා ගන්න අපි එහෙම මහන්සි වෙලා දැන් ඒකේ ප්‍රතිඵලය ලැබෙන අවස්ථාවේදී මේ මේකන මේ වෙලාව කියලා අර නිකන් යම් කිසි හැඟීමක් කියනවා ඒ කියන්නේ ඒක නිකන් යටපත් වෙනවා ඒකත් සාමාන්‍ය මට හිතෙන හැටියට <laughs> මේ ඒක අකුසල කර්මයක්ද කියලා ඒ කියන්නේ දැන් අපි මහන්සි වෙලා ඒකේ ප්‍රතිඵලය ලැබෙන අවස්ථාවේදී ඒක නිකන් මේ <laughs> මේ ලබන්න සුදුසු වෙලාව මේ වෙලාව නෙමෙයි කියලාද ඔව් ඒක ස්වාමීන් වහන්සේ අර අපි දැන් මේ දැන් තම අසන්තක දෙයින් අනේක සුපවත් වේවා කියලා දීර්ඝ කාලයක් පුරාවට අපි දැන් උදව් කරගෙන යනවා දැන් ඒ මානසිකත්වයේ යටතේ වුණත් දැන් අපි අවශ්‍යතාවය වෙනුවෙන් දැන් දේවල් ලබා ගන්න ගියාම අර ඒ හැඟීමෙන් ඒකත් යම්කිසි මගේ දැනුමේ අඩුපාඩුවක්ද කියලා ඒ කියන්නේ එහෙම එහෙම තමයි අනිවාර්ය. අර දැන් ලබා ගන්න එක අතට ආව වෙලාවේදී ස්වාමීන් වහන්සේ මේ මේ වෙලාව ගිහලා ඒක ඒකත් මගේ ඇරෙනවා. ඔව් මං දුවන්නේ. ඒක මගේ ඇරිච්ච අවස්ථාව වුණ තරම් තියෙනවා. ඒ කියන්නේ. එතකොට දැන් මේ ඒක අපිට කර්ම විපාකයක්ම කියන්න බෑ. මොකද මේ දැන් යම් කිසි කර්ම විපාකයක් ඇතන්න හේතු වෙන්න පුළුවන්. නමුත් අපිට ඒක අතික්‍රමණය කරන්න පුළුවන් දෙයක්. දැන් අපි අපි නිතරම සිහිපත් කළේ කර්ම විපාක හැටියට අපට ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් තමයි කර්ම විපාක හැටියට එන්නේ. දැන් එතකොට ඒවෙන් යම්කිසි මනසටත් බලපෑමක් ඇති කරනවා එහෙම නැතුව නෙමෙයි. හැබැයි මනසට කොච්චර බලපෑම් ඇති කළා වුණත් අපි සිහියෙන් නුවණින් අපිට මානසික తত্ত্বය පරිවර්තනය කරගැනීමේ හැකියාව ඕනම අවස්ථාවක තියෙනවා. එතකොට දැන් පුතාන්ට ඔය ඔතන තියෙන්නේ අර එන தත්වයන්ට යම් කිසි ආකාරයකින් මෙතෙක් ප්‍රතිචාර දක්වන්නට පුරුදු වෙච්ච, ඇබ්බැහි වෙච්ච යම් කිසි දුර්වල තත්වයක් එතන තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක අනිවාර්ය තත්වයක් හෝ ඒක කර්ම විපාකයක් හැටියට දරාගත යුතු තත්වයක් නෙමෙයි. ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කිරීම සඳහා අපි සිතන ක්‍රමය වෙනස් කරන්න ඕන. අපි දකින ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒතර සිතන ක්‍රමය වෙනස් කරනවා කියලා කියන්නේ දැන් අපිට මම මේ දැන් කරපු දේවල් වල හොඳ ප්‍රතිඵලයක් හැටියට දැන් මේක ලැබෙනවා කියලා හායි කියලා එක බදාගන්න යන්න ඕන නෑ. ඒක අපිට ලැබුණොත් වඩා යහපතක් කරන්න පුළුවන්. ඒක ඒක ලැබුණට පස්සේ තමන්ගේ යහපත වෙනුවෙනුත් අනුන්ගේ යහපත වෙනුවෙනුත් මට මෙතෙක් කළ දෙයට වඩා වැඩි මනක් යමක් කරන්න පුළුවන්. ඒ නිසා මේක ප්‍රයෝජනයි. එතකොට ඉදිරියේ දැන් දැන් පුතාට එතනදි හිතෙනවා කියලා කිව්වේ මේක සුදුස් මේ මේක වෙලාව නෙමෙයිද කියලා නිකන් උකටලී බවක් වගේනේ. එතනදී එහෙම පසුබට වෙන්න දෙන්නේ නැතිව මනසට යෝජනා කරන්නට ඕන නෑ. ඒක මේ වෙලාවේ ලැබෙනවා නම් මම මේ වෙලාවේ ඒක ලබා ගන්නට ලබාගෙන දැනට ඒක ප්‍රයෝජනට ගන්න බැරි නම් ඒක තියලා තිබ්බට ගැටලුවක් නැහැ පස්සේ ප්‍රයෝජන ගන්න එක කොයි වෙලාවෙද ප්‍රයෝජන ගන්න කියලා ඒක අවශ්‍යතාවයත් එක්කලා තීරණය කරන්න. හැබැයි දැන් මේක ලබන්න පුළුවන් නම් ඒක ලබා ගන්න එක වරදක් නෙමෙයි. දැන් මේකෙන් අදහස් කරන්නේ නිකන් දේවල් ගොඩ ගහගෙන අර සංනිධිකරණය සඳහා අපි එකතු කරගෙන එකතු කරගෙන නිකන් සංකීර්ණ කරගන්න ඕන කියන එක නෙමෙයි කියන්නේ. එහෙම අපිට දේවල් තේරුමක් නැහැ කියලා හිතෙනවා නම් කුසල විපාකයක් හැටියට ලැබුණා වුණත් අපි බදා ගන්න ඕන නැහැ. දැන් උදාහරණයක් හැටියට දැන් අපේ ජීවිතේ අපිට දැන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල අපි යම් යම් ආකාරයකට අධ්‍යන කටයුතු කරගෙන ඉස්සරහට යද්දී නොඑක් ස්වාමින් වහන්සේලා අපිට කතා කරලා කියනවා මේ පිරිවෙනේ උගන්වන්න එන්න විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා ඉගෙනීම් කටයුතු කරන්න පුළුවන් නේද? ඉතින් මෙහෙම යෝජනා කරනවා. නමුත් පුද්ගලිකව මගේ මනසේ අර මේ ඉගෙනීම සඳහා එච්චර රුචිකත්වයක් නැහැ. ඒක ඒක ටිකක් වෙහෙස කර හැටියට මට දැනෙනවා. ඒ විතරකුත් නෙමෙයි මට හැමතිස්සෙම හිතන දෙයක් තමයි දැන් ඉගැන්වීම සඳහා කොච්චර සුදුසුකම් හදාගෙන පොලිමේ ඉන්න පිරිසක් ඉන්නවද? ඒක වෘත්තීය සුදුසුකමක් හැටියට හදාගෙන ඒ අවස්ථාව ගන්න. ඉතින් මේ හැමෝම දඟලන එකට මම දඟලන්න ඕනේ මට පැවිද්දෙක් හැටියට මේ වෙනත් පැති වලින් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මගේ එච්චර රුචිකත්වයකුත් ඒකට නැත්තම් මට එච්චර දක්ෂතාවයකුත් ඒකට නැත්තම් ඒ බැරි බැරි ගාතේ ඒ බැරි එකට නිකන් දඟලලා පටලවාගෙන දුක් විඳින්න ඕනේ. මට පුළුවන් ක්ෂේත්‍රය තුල මේ හොඳ වැඩ ටිකක් මට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ අදහසින් මම අරක ගන්නෙ නෑ. ඒතකොට දැන් කෙනෙක් ඒක අර්ථකථනය කරන්න පුළුවන් ගුරුපත් වීමක් ලැබෙනවා කියලා කියන්නේ විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය පදවියක් ගන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඒක ලොකු වරප්‍රසාදයක් නේද? ඒක කුසල විපාකයක් නේද? දැන් ඔබ වහන්සේ ඉගෙනගෙන ඒ අවස්ථාව ලැබෙනකොට ඒක අතහරිනව නේද? ඒක අකුසල කර්මයක් නේද කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් ඒක කුසල විපාක විපාකයක් වුණත් මට එපා නම් එපා ඉතින්. මේ කුසල් හැටියට අපට ලැබෙන ඔක්කොම අපි ගන්න ඕන කියලා නියමයක්වත් නැහැ. ඊළඟට දැන් අපිට ආහාර පාන හැටියට දානමාන හැටියට එක එක්කෙනා නොඑක් ಜಾති කෙනා පූජා කරනවා. ඉතින් අපිට නිතරම හිතෙන්නේ මේ පූජා කරන ಜಾති ඔක්කොම වැළඳුවොත් එහෙම වැඩි කලක් ජීවත් වෙන්න හම්බෙන්නේ අපිට අධිපෝෂණය හැදිලා ඉක්මනටම ඔත්පල වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා කුසල විපාකයක් හැටියට ලැබුණට ඒ සියල්ලම මම පරිහරණය කර යුතුයි කියලා නියමයක් නැහැ. ඊළඟට දැන් නොඑක් ස්ථානවල ඒ ස්වාමීන් වහන්සේලා අපට ඒ පන්සල බාර ගන්න, ඒවා බාර අරන් කරන්න. ඉතින් ලංකාවේ විදේශ රටවල ඔබ නොඑක් දෙනා. ඉතින් Tamanට ආයතනයක් ලැබෙනවා කියලා කියන්නේ පන්සලක් ලැබෙනවා කියලා කියන්නේ පන්සලක අධිපතිකමක් ලැබෙනවා කියලා කියන්නේ ඉතින් කෙනෙක් ඒක කුසල විපාකයක් හැටියට දකින්න පුළුවන්. මට ඒක පේන්නේ මේ යන ගමන් වගේදී ලොකුම බාධකයක් හැටියට මට ඒක පේනවා. ඉතින් ඒ මට එහෙම හිතෙන්නේ අකුසල කර්මයක් නිසායි කියලා යම් කෙනෙක් අර්ථ දක්වන්න පුළුවන්. ඒක ඒක මොන එක වුණත් මට හැඟෙන දේ තමයි ඒකෙන් මම මේ කරගෙන යන වැඩ ටිකට මට යම්කිසි බාධාවක් වෙනවා නම් ඒක කොච්චර ලොකු කුසල විපාකයක් වුණත් ඒක මට ඕන නැහැ. ඉතින් අන්න ඒ විදිහට අපිට යමක් අපි මෙතෙක් සසරේ කරගෙන ආපු මේ ජීවිතේ හුරු පුරුදු කරගෙන ආපු කුසලයන්හි ඵලයක් හැටියට යම්කිසි ප්‍රතිලාභයක් අපිට ලැබෙනකොට ඒක ලබාගෙන අපිට Tamanටත් අනුන්ටත් යහපතක් කරන්න පුළුවන් නම් ඒක අනාගතේ කළත් කමක් නැහැ. දැන් ඒක ලැබෙනවා නම් අපි ඒ වරප්‍රසාදයේ ඒ ප්‍රතිලාභය අරගෙන ඒක දෝතට ගැනීම වරදක් නෙමෙයි. හැබැයි Tamanට හිතෙනවා නම් මේක මට ඕනේ මේක මට කරදරයක් මේක මට සුදුසු නැහැ කියලා හිතෙනවා නිකන් අර කරච්චලයක් ඔළුවේ දාගෙන ඒ කුසල විපාකයක් ලැබුණේ කියලා අපි ඒකේ පීඩාව විඳින්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා ඔය විදිහෙන් අපි ටිකක් සිහිබුද්ධියෙන් සිතා බලන්න. දැන් ඒක තීරණය කරන්න ඕන තමන්ගේ ඉලක්කයන් එක. දැන් මම පැවිද්දෙක් නිසා මම ඔහොම කල්පනා මගේ ජීවිත පැවිද්දෙක් වෙච්ච නිසාම විතරක් නෙමෙයි පැවිද්දෙක් සහ මට අනන්‍ය වූ චින්තනය මට අනන්‍ය වූ මගේ ඉලක්ක තියෙනවා මට අනන්‍ය වූ මගේ ප්‍රාර්ථනා තියෙනවා මට අනන්‍ය වූ මට ගමන් මගක් තියෙනවා මේ මේ සාසනික වශයෙන් එතකොට නිර්වාණ ගාමිනී මාර්ගය තුල. එතකොට අන්නේ මට අනන්‍ය වූ ගමන් මඟ මොකක්ද කියලා හඳුනාගෙන තමයි මම ඒවා පුරුදු පුහුණු කළ යුත්තේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ 100ට 100ක්ම මගේ ඉලක්ක මගේ ගමන් මඟ හඳුනාගෙන ඒකට හරියටම ගැලපෙන විදිහට මම වැඩ කරනවා කියන එක නෙමෙයි. මගේ ගමනේදී ඕනතරම් මගේ අතින් එහෙම අඩුපාඩු සිද්ධ වෙනවා, දුර්වලකම් සිද්ධ වෙනවා. නැවත ඒවා තේරුණාම නැවත සකස් කරගන්නවා. අත්දැකීමක් හැටියට. ඉතින් ඒ නිසා දැන් පුතාට ගිහියෙක් හැටියට තමන්ගේ ජීවිතේ අරමුණු මොනවද බලාපොරොත්තු මොනවද ඉලක්ක මොනවද නිර්වාණ ගාමිනී මාර්ගයේ කොහොමද යන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට මේ නිවන් මාර්ගට සහ මේ ජීවිතේ ඉලක්ක අරමුණු වලට මේ ලැබෙන ප්‍රතිලාභය පිළිගත්තොත් හොඳයිද නොපිළිගත්තොත් හොඳයිද ඒකෙන් මට නිකන් කරදරයක් වෙයිද නැද්ද? ඒක ඒකට මේ අවස්ථාව නෙමෙයිද මේකද අවස්ථාව. එහෙම හොඳට ටිකක් සිහි බුද්ධියෙන් හිතලා Tamanට තනියෙන් තීරණ ගන්න බැරි නම් තවත් කෙනෙක් එක්ක සුදුසු උපදේශකෙක් සුදුසු මාර්ගෝපදේශයක් ලබන්න පුළුවන් කල්යාණ මිත්‍රෙක් එක්ක වැඩිහිටියෙක් එක්ක කතා කරලා එතෙන්දී නිවැරදි තීරණයකට එන එක හොඳයි අපි හිතමු එතෙන්දී නිවැරදි තීරණයකට එන්න බැරි වෙලා ශනිකව ගත්ත තීරණේ වැරදුනා ඉතින් වැරදුනාට කරන්න දෙයක් නැහැ. ඒකට පසුතැවෙන්න ඕනේ. ඒකෙන් තමයි අපි අත්දැකීම් ලබන්නේ. ආ මට වැරදුනා මම මෙතනදි ගත්ත තීරණේ හරින. මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා ඊට පස්සේ අපි අත්දැකීමෙන් වැඩෙන්න නැතනම් දැන් අද දවසේ අපි මේ කතා කළේ ඒ විදිහට අපට අකුසල කර්ම විපාක වළක්ව ගන්න පුළුවන් නම් හොඳයි. වළක්ව ගන්න බැරුව එක මතුවෙනවා නම් ඊට පස්සේ අපි ඒකට තැවෙන්න ඕන නැහැ. ඒක පොහොරක් කරගෙන එතනින් එහාට වැඩෙන්නට අපි ඒක කමටහනක් කරගන්න. ඉතින් ඒ නිසා පුතාට ඔය ගැටලුව निराකරණය කරගන්න අත්‍යවශ්‍ය දේ තමයි තමන්ගේ ජීවන ඉලක්ක අරමුණු හරියට හඳුනා ගන්නට ඕන නිර්වාණගාමිනී මාර්ගය තුළ තමන්ගේ ඉලක්ක පරමාර්ථ හරියට තේරුම් ගන්නට ඕන තේරුම් අරගෙන ඒවට සාපේක්ෂව තමන්ට අනන්‍ය විදිහට තමයි තමන් තීරණය කරන්න ඕන එන්නේ කුසල විපාකයක් වුණත් ප්‍රතිලාභයක් වුණත් ඒක ගන්නවද නැද්ද ඒක අවශ්‍යද නැද්ද කියන කාරණය තීරණය කළ යුත්තේ ඒ තමන්ගේ ගමන් මගට අනන්‍ය විදියටයි. ඔව් ස්තුතියි සායනා. හොඳයි.